ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ආචාර්ය රාජකීය පඬිත පූජනීය පනාමුරේ චන්දිම ස්වාමීන් වහන්සේ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 ඒතේසු දින්නානි මහප්පලානි බීජානි උත්තන්ති යතාසු කෙන්ති සද්දාහි දානං බහුදා පසත්තං දානාච කෝ ධම්ම පදංච සෙය්‍යෝ පුම්බේච හි පුම්බතරේච සන්තෝ නිබ්බාන මේ වජ්ජ ගමුං පසඤ්ඤාති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණා බිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික බෞද්ධ පින්වතුනි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මේ මැදිරියේ ධර්ම ශ්‍රවණය කරන්නා වූ ඔබ වගේම මේ ධර්ම දේශනාව සකල ලෝකවාසී විශාල ප්‍රමාණයක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනුයි ඔබ සෑම කෙනෙක්ම පසු වෙන්නේ අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මා වෙත ලබා දී තිබෙන්නේ සංයුත්ත නිකාය කියන බණ පොතේ එන දේවතා සංයුක්තයට ඇතුළත් සූත්‍ර දේශනාවන් දෙකක් එක සූත්‍රයක නම මච්චරිය සූත්‍රය අනිත් සූත්‍රයේ නම සාධු සූත්‍රය. ඔය සූත්‍ර දෙකෙන් අද මං ඔය පින්නතුන්ලාට ඒ සූත්‍ර දෙකෙහි අන්තර්ගත ධර්ම කරුණු කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ධර්මදේශනාව මාත්‍රිකාවට අනුව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙහි ආනිසංස පිළිබඳව ඔබට සිහිපත් කරන්නට ඕන. ඔබ හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කිරීමෙහි ආනිසංස මනවින් දන්නා. එසේ දන්නා නිසා මේ ආකාරයට ධර්ම දේශනාවන්හි දායකත්වය දරමින් අනිත් අයටත් ධර්ම දාණය ලබා දීමට සමස්ත සකල ලෝකවාසීන්ටම ධර්ම දාණය සිද්ධ කිරීමට ඔබ හැම කෙනෙක්ම පෙළඹ වුණේ ඒ නිසා. පින්තුනි මේ ලෝකයේ තිබෙනවා දුර්ලභ කාරණාවල් ඒ දුර්ලභ කාරණාවල් අතර තියෙනවා පරම දුර්ලභ කාරණා සද්දම්මෝ පරම දුර්ලභෝ කියලා බණ පොතේ සඳහන් වෙනවා ලෝකයේ ඉන්න මිනිස්සුන්ගෙන් ධර්මය අහන්නට ලැබෙන මිනිස්සු බොහෝම අඩුයි. ධර්මය අහන්නට ලැබෙන මිනිස්සු බොහෝම අඩුයි. ඒ අතරේ ඒ ධර්මය ඇසුවත් එය ධාරණය කර ගනිමින් Tamanගේ ජීවිතවලට එකතු කරගෙන ධර්මානුකූලව ජීවත් වෙන අයත් බොහෝම අඩුයි. ඒ නිසා පින්නතුනි අපි වාසනාවන්ත වෙලා තියෙනවා සංසාරයේදී අපි කුසල ධර්මයන් સિદ્ધ කරලා තිබෙනවා. මනුෂ්‍ය භවයක බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය වැඩ සිටින අවස්ථාවක ලෝකයි ඉපදිලා ඒ ධර්මය ශ්‍රවණය කරන්නට අපිට අවස්ථාව ලැබේවා කියලා අපි සංසාරයේදී ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ ප්‍රාර්ථනාව මුදුන්පත් වීමක් තමයි අපේ මේ ජීවිතයේදී අපි මේ අත්විඳින්නේ. ඒ නිසාවෙන් අපි සෑම මොහොතකම ධර්මයටම සිත යොදවමින් ධර්මානුකූල සිතුවිලිම සිතමින් දැහැමි වචනම කතා කරමින් ක්‍රියා කරන්නට අපි හැම වෙලාවකදීම වෙහෙසෙන්නට ඕනි. අන්න එවිට අප ධර්මයෙන් ප්‍රයෝජනගත්තු පිරිසක් බවට පත් වෙනවා. ඒ අනුව පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාවට මුල් තැන දෙමින් ධර්ම දේශනාව ආරම්භ කරනවා. මා මුලිනුත් සඳහන් කළානේ අද දේශනාවේ මාතෘකාව මච්චරිය සූත්‍රය. එකක් අනිත් එක සාදු සූත්‍රය. ඔය වචන දෙකම පින්වතුන්ලාට හොඳට හුරු වචන දෙකක්. මච්චරිය කියලා කියන්නේ නම් ඒක අපේ මනසේ තිබෙන මානසික උපක්ලේශයක් හැටියට දක්වලා තිබෙනවා. අපි මේ සසරට බැඳ තබන උපක්ලේශයක්. ඒකට කියනවා මච්චරිය කියලා. දැඩි මසුරුකම. දැඩි මසුරුකම කියන එකයි ඒ වචනයේ තේරුම. අපි හැම කෙනෙකුගේම සිත්වල අඩු වැඩි වශයෙන් පින්නතුණි ඔය මසුරුකම කියන එක තියෙනවා. අඩු වැඩි වශයෙන් තියෙනවා. මට මෙච්චර ධනය තියෙනවා, මට මෙච්චර ඉඩකඩම් තියෙනවා, මට මෙච්චර මෙච්චර දේවල් තියෙනවා කියලා ඒ දේවල් පිළිබඳවම මෙනෙහි කරමින් ඒවා ගැනම සිතමින් තමන් හම්බ කරපු ධනය තමනුත් පරිහරණය කරන්නේ නැතුව අනිත් අය පරිහරණය කරනවාටත් අකමැතිව ජීවත් වෙන අය ඕනෑ තරම් ඉන්නවා. මච්චරිය කියලා කියන්නේ අන්න ඒ වගේ අය. ඔය පින්නතුන් අහලා ඇති බුදුහාමුදුරන්ගේ කාලෙත් හිටියා මච්චරිය කෝසිය කියන සිටුවරේ. ඒ වගේම කෙනෙක් හිටියා අදින්න පුබ්බක කියලා. 80 කෝටියක් ධනය තියෙනවා ඒ Tamanට ඉන්නේ එකම පුතයි ඒ පුත්‍ර රත්නය ලෙඩ වෙනවා ඒ Tamanගේ ලෙයින් උපන් එකම පුතාගේ රෝගය සුව කර ගැනීමටවත් එක කහවණුවක් වියදම් කරන්න අදින්න පුබ්බක සිටුවරයා කැමති වෙන්නේ නැහැ. ඊන් අන්න ඒ මසුරුකම පිළිබඳව තමයි මේ මච්චරිය කියන සූත්‍රයෙන් උගන්වලා තියෙන්නේ. ඊළඟට පින්වතුනි සාදු කියන සූත්‍රය. එක ළඟම තියෙන සූත්‍ර දෙකක්. බොහෝ විට ඒ සූත්‍ර දෙකේම කරුණු සමානයි. සූත් මේ සාදු කියන වචනය ඔය පින්නතුන්ලා දන්නවනේ සාදු කියලා කියන්නේ හොඳයි කියන එක. සාදු කියලා කියන්නේ හොඳයි කියන එක. ඔය ස්වාමීන් වහන්සේලාටත් හාමුදුරුවන් වහන්සේලාටත් සාදු කියලා කියන වචනයක් හුරු වෙලා තියෙනවා අපේ රටේ බෞද්ධයන්. සාදු, පොඩි සාදු, ලොකු සාදු ආදී වශයෙන් කියනවා. ඒක ඔය අධිරාජ්‍යවාදීන් ලංකාව ආක්‍රමණය කළාට පස්සේ මේ භික්ෂූන් වහන්සේලා හැඳින්වීම සඳහා ඒ අය හඳුන්වා දීපු වචනයක්. ඉන්දියාව වගේ රටවල් වල ඔය විවිධ ආකාරයට ඉන්න ශ්‍රමණ ආජීවක අචේලක ආදී වශයෙන් ඉන්නෝ විශාල ආගමික කණ්ඩායම් වල කොටස් අන්න ඒ අය සාදු කියන නාමයෙන් හඳුන්වනවා ජෛන ආගමෙත් සාදුවරු සිටිනවා සාදු සමහර කෙනෙක් නිර්වස්ත්‍රව සිටිනවා සමහර කෙනෙක් සුදු වස්ත්‍ර දරාගෙන සිටිනවා අන්න ඒ අය හඳුන්වන්නටයි සාදු කියන වචනය පාවිච්චි කළේ. ඉතින් ලංකාවෙත් බෞද්ධයෝ හුරු වෙලා තිබෙනවා සාදු කියලා හඳුන්වන්නට ස්වාමීන් වහන්සේලා හැඳින්වීමට ඒ වචනය ඒ තරම්ම සුදුසු වචනයක් නෙමෙයි. සුදුසු නැහැ. එනිසා හාමුදුරුවෝ එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ කියලා හැඳින්වීම තමයි වඩාත්ම සුදුසු. සාදු කියලා කියන වචනයේ තේරුම තමයි හොඳයි යහපත් කියන අර්ථය. හොඳයි යහපත් කියන අර්ථය. මේ වචනය අපේ උපාසක අම්මලා උපාසක මහත්තුරු වැරදි විදියටත් පාවිච්චි කරනවා ඇතැම් අවස්ථාවල් වලදී. දැන් සාදුනාදයක් පවත්වන්න කියලා කිව්වහම සාදු සාදු සා කියලා අවසන් කරනවා. සාදු සාදු සා කියලා. සාදු කියලා කියන්නේ හොඳයි කියන එක උනත් පින්නතුනි සා කියලා කියන්නේ සුනක කියන පදේ මූලය. සුනක කියන පදය හැදෙන්නේ සා කියන ධාතුවෙන්. එතකොට අපි සාදු සාදු සා කියලා අවසන් කරනවා නම් ඒකේ අර්ථය වෙනස් වෙනවා. හොඳයි හොඳයි බල්ලා කියන අර්ථයක් තමයි එන්නේ. ඒ නිසා අපි සාදුනාද පවත්වන හැම විටදීම අඩුවක් නොමැතිව සාදු සාදු සාදු කියලා සාදුනාද පවත්වන්නට පුරුදු වෙන්නට ඕනේ. එතකොට පින්නතුනි මසුරුකම සහ හොඳ කියන අර්ථය ඇති සූත්‍ර දෙකක් තමයි අද ධර්ම දේශනාවේ මාතෘකාව. මේ මච්චරිය කියන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙක් මුල් කරගෙන මේ මච්චරිය නමින් හඳුන්වන සූත්‍ර කිහිපයක්ම අපේ ත්‍රිපිටකයේ තියෙනවා පින්නතුනි. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තිබෙනවා මච්චරිය සූත්‍ර 1 2 කියලා සූත්‍ර දෙකක්. සංයුත්ත නිකායේ තියෙන සූත්‍ර සූත්‍රය පිළිබඳව තමයි මා මුලින් කරුණු පැහැදිලි කරන්නේ. මේ මසුරුකමින් තොරව සිටීමේ වැදගත්කම තමයි මච්චරිය කියන සූත්‍රයෙන් උගන්වලා තියෙන්නේ. දැන් සමහර කෙනෙක් මේ ලෝකයේ සිටිනවා අත්හැරීම පුරුදු කිරීමට. අත්හැරීම පුරුදු කිරීමට කියලා කියන්නේ පින්නතුනි අත්හැරීම පුරුදු කරන්නට නම් දානය කියන එක හුරු කරන්නට ඕන. අපි ජීවිතයේ ඉපදුණු දවසේ ඉඳන්ම මැරෙනකම්ම ඉපදීමේ සිට මරණය දක්වාම ජීවිතයේ අපි හැමදාම කරන්නේ නොයෙක් දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න එක. අපේ ජීවිතවලට ඒක රාශී කරගන්නවා. දැනුම වෙන්න පුළුවන්, ධනය වෙන්න පුළුවන්, ඉඩකඩම් වෙන්න පුළුවන්, අඹුදරු, දැසිදස්, කම්කරුව වෙන්න පුළුවන්. මේවා එකතු කර ගැනීමට තමයි සාමාන්‍යයෙන් මිනිස්සයා හුරු වෙන්නේ. හුරු වෙලා තියෙන්නේ. හැබැයි පින්නතුනි අප විසින් කළ යුතු දේ තමයි මේ සසර කතරින් ඈතර වීමට නම් අත්හැරීම කියන එක පුරුදු කරන්නට ඕන. ඒ අත්හැරීම කියන එක පුරුදු කරන ආකාරය මේ කියන මච්චරිය කියන සූත්‍රයේ කියනවා. සමහර කෙනෙක් ඉන්නවා පින්නතුනි මේ ලෝකයේ අත්හැරීම පුරුදු කරන්න දන් දෙන අය ඒ අය සමහරු Tamanට තිබෙන ආකාරයට දන් දෙන. ඒක ඒ අය හඳුන්වනවා දානපති, දාන සහාය, දාන දාස කියලා. දන් දෙන අය කොටස් තුනක් සිටිනවා දානපති දාන සහාය දාන දාස දානපති කියලා කියන්නේ පින්නතුනි ඔය අපේ පින්නතුන් දන් දෙන විදිය සිංහල බෞද්ධ පින්නතුන් මේ පරිත්‍යාගය කියන දෙය හොඳට හුරු කරන જાතියක් හොඳට හුරු කරනවා ඒක හුරුයි සමහර ලෝකේ රටවල් වල මිනිස්සු ඉන්නවා ඒ අය මේ දීම කියන එක දන්නේ නැහැ. අත්හැරීම කියන එක ඒගොල්ලොන්ගේ ජීවිතවලට හුරු නැහැ. එහෙම දෙයක් කියලා අහලත් නැහැ. ඉතින් ඒ අතින් ගත්තාම සිංහල බෞද්ධ අනගාටු සහගත දේවල් අපීම දානේ හදාගෙන ගිහිල්ලා ඒ දානේ වැළඳුවේ නෑනේ කිව්වහම අපිට කනගාටුවක් දුකක් ඇති වෙනවා. සමහර වෙලාවට අපි දෙන දෙයක් කවුරු හරි පරිහරණය නොකළාම අනේ මේ මන් දීපු දේ කෑවේ නෑනේ කියලා දුකක්. එහෙම නැත්නම් මන් දීපු දේ පරිහරණය කළේ නෑනේ කියලා කනගාටුවක් අපිට ඇති ඒ එහෙම කනගාටුවක් ඇති වෙන්නේ පින්නතුනි අපි ඒ දීලා තියන්නේ කොනකින් අල්ලගෙන. එනිසා අපි හැම වෙලාවෙම පුරුදු වෙන්න ඕනි දෙන දෙය අත්හරි අත්හැරලාම දෙන්න. ඒ පිළිබඳව කිසිම දෙයක් නැවත කල්පනා නොකර දෙන්නට අපිට පුළුවන්කම තියෙන්න ඕන. අන්න ඒක තමයි දානපති කියලා කියන්නේ. ඊළඟට කියනවා දාන සහාය කියලා. තමන් හරිහම්බ කරන වස්තුව තමන් පරිහරණය කරන ආකාරයටම දෙනවා. තමන් පරිහරණය කරන ආකාරයටම අනිත් අයටත් දෙන. තමන් කන බොන විදියටම දීම. ඊළඟට කියනවා දාන දාස තමන් පරිහරණය කරනවාටත් වඩා බොහෝම අඩුවෙන් අනිත් අයට දෙන්න පෙළඹෙන එක. ඔන්න ඔය ක්‍රම තුනෙන්ම පුළුවන් අපේ මේ අත්හැරීම එහෙම නැත්නම් පරිත්‍යාගය කියලා කියන එකට පරිත්‍යජ පරිපූර්ව ත්‍යජ් කියන ධාතුවෙන් තමයි ඔය පරිත්‍යාගය කියන වචනය හැදිලා තියෙන්නේ. එතකොට පරිත්‍යාගය කියන වචනේ තේරුම තමයි අත්හැරීම කියන එක. එතකොට ඔය ක්‍රම තුනට අත්හරින්නට පුළුවන්. දැන් අපි දන්න දෙයක් තමයි මේ ලෝකයේ ජීවත් වෙනකොට අපි හරි හම්බ කරගන්නා වූ කිසිම දෙයක් පරලව යද්දී අපිට අරගෙන යන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි මේ බුදුහාමුදුරෝ මේ අත්හැරීම පුරුදු කිරීම තුලින් අපිට පුළුවන් මේ සාරබාර වස්තුන් පරලොවට අරගෙන යන්න. එදා දීපංකර පාදමූලයේ ඉපදුනා වූ සුමේද තාපසතුමන් අපේ මහා බෝධිසත්වයන් වහන්සේ උන්වහන්සේට උරුම වෙච්ච මහා ධනයක් තිබුණා. උන්වහන්සේ කල්පනා කරා මගේ අම්මා තාත්තා ආච්චිලා සීයලා මුතුන් මිත්තෝ අත්මුතු પરම්පරාවක් තිස්සේ මහා ධනයක් හම්බ කරලා තියලා ගියා ඒ අය මේ කොයි තරම් දේවල් හම්බ කළත් කිසිම දෙයක් අරගෙන නැතුව ගියේ ඒ නිසා මම මේ ධනය අරගෙන යනවා කියලා කල්පනා කරලයි ඒ ධනය ශක්තියක් බවට පත් කරගත්තා පරිත්‍යාගය අත්හැරීම කියන අත්හැරීම තුලින් තමන්ගේ සිතේ ශක්තියක් ඇති කරගෙන ඒ ශක්තිය පරලොව යද්දී අරගෙන ගියා. අන්න ඒ නිසා තමයි දානය මසුරුකම අඩු කිරීමට අඩු කළ යුතුයි කියලා අපිට බුදුහාමුදුරුවෝ ගන්වලා තියෙනවා. මේ මච්චරිය කියන සූත්‍රයේ ඊළඟට කියනවා පින්නතුනි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු සමහර කෙනෙක් ඉන්නවා තියෙද්දි දෙන්නේ නැහැ. Tamanට දන් දෙන්න පුළුවන්කම තියෙනවා. වස්තු ඕනෑ තරම් තියෙනවා. ඒත් ඒ අයට කිසිම දවසකදී හිතක් පහළ වෙන්නේ නැහැ දානයක් දෙන්නට. එහෙමයි ඉන්න ඕන තරම්. කොයි තරම් දේවල් තිබුණත් යාචකයෙකුටවත් රුපියලක් දෙකක්වත් දෙන්න හිතක් පහළ නොවන අය ඕනෑ තරම් අපේ සමාජවල ඉන්නේ. ඒ වගේම සමහර කෙනෙක් ඉන්නවා Tamanට නැති වුණත් Tamanට නැති වුණත් කොහොම හරි උත්සාහයෙන් වීරයෙන් හම්බ කරලා සමහර වෙලාවට ණය වෙලා ණය වෙලා දාන දෙන අය අපේ රටේ ඕන තරම් ඉන්නවා. තමන්ගේ මියගිය දෙමව්පියන්ට පින් දෙන්නට සමහර කෙනෙක් ණයක් අරගෙන දානි දෙන අවස්ථාවල් අපි අහලා තියෙනවා. අන්න එහෙම අයත් ඉන්නවා. එතකොට මේ මොන විදිහට දුන්නත් අපි දානය කියන එක යුතුයකමක් ඉටු කිරීමකට විතරක් සීමා නොවි අත්හැරීමේ පවිත්‍ර චේතනාවෙන්ම දෙනවා නම් අන්න අර මිනිස්සු හැටියට අපේ සිත්වල ඇතිවෙන මසුරුකම දැඩි මසුරුකම අයින් කරන්නට පුළුවන්. ඒ මසුරුකමින් ජීවත් වීම තුල පින්නතුනි අපිට සිද්ධ වෙනවා අපි හම්බ කරපු වස්තුවට දූ දරුවන්ට ගෙවල් දොරවල් වලට ඉඩ කඩම් වලට යාන වාහන වලට ආසාවෙන් මැරිලා දුක් බහුල ස්ථානවලම උපදින්නට අපිට හේතු වෙන්නේ ඔය මසුරුකම කියන සිතුවිල්ලයි. ඒ නිසා මසුරුකම අපි අයින් කරන්නට ඕන. එහෙම අයින් කිරීමේදී පින්නතුනි දානය දෙන ආකාර පහක් මේ සූත්‍ර අටුවාවේ සඳහන් වෙලා තියෙනවා. පළවෙනි කාරණාව තමයි පින්තුනි ශ්‍රද්ධාවෙන් දන් දීම. ශ්‍රද්ධාවෙන් දන් දීම. එතෙන්දි තමයි අර කිව්වේ යෝ සීලවා සීලවන්තේසු දදාති දාන. යම් කිසි කෙනෙක් සිල්වත් භාවයටපත් වෙලා තවත් සිල්වත් කෙනෙකුට දානයක් පූජා කළාම අන්න ඒ දානය මේ සසර වසනාතුරු තමන් පසුපස්සේ අනුගාමික නිදානයක් හැටියට ඒ දානේ ආනිසංසය ගමන් කරනවා. ඒ ඒ ආනිසංසය තමන් පසුපස්සේ ගමන් කරනවා. ඒ නිසා හැම වෙලාවකදීම ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුක්තව ලෝභ ద్వේස මෝහ කියන ත්‍රිවිධ අකුසල මූලයන් උගුල්ලලා දමන්න ඒවා යටපත් කිරීමේ අරමුණින්ම ශ්‍රද්ධාවෙන් අපි දන් දෙන්නට ඕනේ. එහෙම දාන දෙන අයට සම්පත්වල කිසිම අඩුවක් ඇති වෙන්නේ නැහැ කියලයි මේ බුද්ධ දේශනාවේ පෙන්눔 කරලා තියෙන්නේ. ශ්‍රද්ධාවෙන් දන් දීම. ඊළඟට කියනවා පින්නතුනි සක්කච්ඡන්දේති කියලා තවත් දීමට ක්‍රමයක්. සක්කච්ඡන්දේති. සක්කච්ඡන්දේති කියලා කියන්නේ සකසා දන් දෙනවා. සකසාදීම පිළිවෙලට පිරිසිදුව කැපසරු විදිහට දාණය පරිත්‍යාග කිරීම. එහෙම දාණය දුන්නත් ඒකේ ආනිසංස වැඩි කියලා කියනවා. මහත්ඵල මහානිසංස ලැබෙනවා කියලා කියනවා. ඊළඟට කියනවා පින්නතුනි කාලික දාන කියලා. කාලික දාන කියලා දාන වර්ග පහක් තියෙනවා. කාලික දාන. සමහර වෙලාවට භික්ෂූන් වහන්සේ කෙනෙක් පින්ඩපාතේ එනකොට හරි ආගන්තුක භික්ෂූන් වහන්සේ කෙනෙකුට දන් දීම ගමනක් බිමනක් වඩින භික්ෂූන් වහන්සේ කෙනෙකුට දන් දීම ගිලන් වෙච්ච භික්ෂූන් වහන්සේ කෙනෙකුට දන් දීම දුර්භීක්ෂයකට හසු වෙලා ඉන්න භික්ෂූන් වහන්සේ කෙනෙකුට දන් දීම ඒ වගේම කියනවා නව ශස්්‍ය වර්ගයකින් දන් දීම කියලා නව ශාස්ත්‍ය වර්ගයකින් කියලා කියන්නේ පින්නතුනේ ඔය කියන්නේ අපි අර අලුත් සහල් මංගල්‍යය කියලා. අලුතෙන්ම භෝග වගාවක් කරලා ඒකෙන් ලැබෙන ධාන්‍ය වලින් දානයක් පිළිගන්වන එක. ඒකත් අයිති වෙනවා කාලික දාන කියන ඒ වර්ගයට. ඒ කාලික දාන වලින් පින්නතුණි ඒකේ ආනිසංශය තමයි අවශ්‍ය දේවල් අවශ්‍ය වෙලාවට ලැබෙනවා. සංසාරයේ මොන භවයක මොන තත්වයක උත්පත්තිය ලැබුවත් තමන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒ බලාපොරොත්තු වෙන දේවල් ඊටාම පහසුවෙන් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ගෙයක් හදා ගන්න බලාපොරොත්තු වෙනවද? ඊටාම ඉක්මනින් ගේ හදා ගන්න පුළුවන් වෙනවා. විවාහයක් කරගන්න බලාපොරොත්තු වෙනවද? සැමියෙක් භාර්යාවක් Tamanට ගැළපෙනම කෙනෙක් ඊටාම හොඳින් ලැබෙනවා. දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්නවද? ඒ දරුවා ඊටාම ඉක්මනින් ඊටාම හොඳ විදියට ඒ දරුවෙක් ලැබෙනවා. ඉඩමක් කඩමක් මේ හැම දෙයක්ම මෙහෙමයි. අවශ්‍ය දේවල් අවශ්‍ය වේලාවට ලැබෙනවා මේ කාලිකව දන් පූජා කිරීම තුලින්. ඒකත් දානයේ එක ආනිසංශයක්. ඊළඟට කියනවා පින්නතුනි නොමසුරුව දීම කියලා. නොමසුරුව දීම අනමතග්ග චිත්ත චිත්තයෙන් යුක්තව දන් දීම කියලා. නොමසුරුව අපි දෙන්නා වූ වස්තුවට ආසාවෙන් තොරව අපි දෙන දෙයට ආසාවක් නැතුව දන් දෙන්න පුළුවන් නම් ඒකත් අර නියම විදියට දානයක් දීමේ ආනිසංස වැඩි ලැබෙන දානයක්. ඊළඟට කියනවා තමන් නොතලා අනිත් අයත් නොතලා දන් දීම කියලා. තමනුත් නොපෙලා අනිත් අයත් නොපෙලා දන් දෙන්නට පුළුවන් නම් ඒකත් ඊටාම වටිනවා කියලා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ ක්‍රම පහට දන් දෙන්නට පුළුවන් නම් අන්න එහෙම දානයේ ආනිසංසය මහත්ඵලයි මහානිසංසයි ඒ තුලින් අපේ අර හිතේ තිබෙන මසුරුකම යටපත් කරගන්නට පුළුවන් ය කියලා කියනවා. ඊළඟට කියනවා පින්නතුනි දැන් සමහර වෙලාවට අපි හිතාගෙන ඉන්නවා අදාන ඒ කියන්නේ නොදිය යුතු දේවල් දීලා දන් දුන්නයි කියලා හිතන. නොදිය යුතු දේවල් තියෙනවා. ඒවා දාන හැටියට ගන්නේ නැහැ. හැබැයි සමහර කෙනෙක් දාන කියලා හිතලා මේ නොදිය යුතු දේවල් දෙනවා. විනය පිටකයේ පරිවාර පාලි කියන පොතේ සඳහන් වෙනවා පින්නතුනි පංචි මානි භික්කවේ අදාන අදානි අදානි දානං නොදිය යුතු දාන වර්ග පහක් තිබෙනවා. මොනවද නොදිය යුතු දාන වර්ග පහ? පළවෙනි එක කියනවා මජ්ජේ දානං. මත් වෙන දේවල් දන් දීම. සමහර කෙනෙක් මත් මත් ද්‍රව්‍ය මත් වෙන දේවල් නිකන් දුන්නත් සල්ලි වලට හරි මොන කොහොම හරි දුන්නත් ඒක දානයක් වෙන්නේ නැහැ. ඒව දාන නෙමෙයි. ඊළඟට කියනවා සමජ්ජ දාන කියලා. සමජ්ජ දාන සමජ්ජ දාන කියලා කියන්නේ පින්නතුනි ඔය විනෝද වෙන්න තියෙන නැටුම් ගෑයුම් වැයුම් ආදී දේවල් ඇතුළත් ඒව. ඒවත් දීම ඒවා ඇසීමට බැලීමට සැලැස්වීම තුලින් අපි මේ ක්ලේශයන් මහා ගොඩක් ග්‍රහණය කරගන්න. ඒක නිසා ඒවත් දාන හැටියට ගන්නේ නැහැ. ඊළඟට කියනවා පින්නතුනි ඉත්ති දාන ඕ පුරිස දාන ඒ කියන්නේ කාම කාමාසාවෙන් සිටින කෙනෙකුට ස්ත්‍රීන් දාණය කිරීම. ඊළඟට පුරුෂයන්ට ස්ත්‍රීන් දීම, ස්ත්‍රීන්ට පුරුෂයන් දීම. ඒකත් දාණයට ගැනෙන්නේ නැහැ. ඊළඟට කියනවා වෘෂභ දාන කියලා සතුන් මේ මේ මේ බෝ කිරීම සඳහා උපද්දවීම සඳහා වෙනත් සතුන් අනිත් අයට දෙනවා නම් ඒකත් නොදිය යුතු දෙයක් කියනවා. ඊළඟට කියනවා චිත්ත කම්ම දාන කියලා. චිත්ත කම්ම දාන කියලා කියන්නේ පින්නතුනි සිත අවුලවන. සිත ගීත වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කාමය අවුස්සන පුවත්පත් සංගරා ඔය නොයෙකුත් දේවල් යම් කිසි කෙනෙකුට දෙනවනම් ඒවා නොදිය යුතු දේවල්. ඒවා නොදිය යුතු දේවල්. ඒ වුණත් පින්නතුනි අපේ රටේ මේ නොදිය යුතු දේවල්ම තමයි දීලා දාන හැටියට සලකන්නේ. බොහෝ දෙනෙක් සලකන්නේ ඕව තමයි දාන හැටියට. දැන් පහුගිය දවසකදී මේ කොළඹ ප්‍රදේශයේ දාන ගෙවල් 30ක් සම්පූර්ණ මේ අරගෙන දාන ගෙවල් 30ක පිළිබඳව සමීක්ෂණයක් කරලා තියෙන එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙක්. ඒ සමීක්ෂණයෙන් හෙළි වෙලා තියෙනවා අර දාන ගෙවල් 30න් දාන ගෙවල් 27කම දානේ ඉවර වෙලා කරඬුව පන්සලට වැඩමුවාට පස්සේ මත්පැන් පානය කරන්න ගත්තා. ඒකත් දීලා, ඒ කියන්නේ දානේ තේන හාමුදුරුවරුන්ට නෙමෙයි හාමුදුරුවරු වැඩියට පස්සේ එන මිත්‍රයන්ට හිතවතුන්ට මත්පැන් දීලා තමයි කෑම බීම දෙන්නේ. ඒක බොහෝ තැන්වල ඕක සිද්ධ වෙනවා. ඒව නොදිය යුතු දේවල්. ඒව දුන්නයි කියලා ආනිසංස ලැබෙන්නේ ඒව දුන්නයි කියලා පින් සිද්ධ වෙන්නේ නැහැ. එනිසා පින් සිද්ධ වෙනවයි කියලා හිතාගෙන ඒ වගේ දේවල් දෙනවනම් ඒකෙන් කිසිම පිනක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට පින්නතුනි තියෙනවා මිලින්ද පඤ්හෝ කියලා පොතක්. මිලින්ද ප්‍රශ්නය කියලා ඒක සිංහලෙනුත් තියෙනවා. මිලින්ද ප්‍රශ්නය. මිලිඳු කියන රජතුමා නාගසේන කියන හාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්නවලට නාගසේන හාමුදුරුව දීපු උත්තර තමයි මේ මිලින්ද ප්‍රශ්නය කියන පොතේ තියෙන්නේ. මේ මිලින්ද ප්‍රශ්නය කියන පොතේ තියෙනවා පින්නතුනි නොදිය යුතු දාන වර්ග 10ක්. නොදිය යුතු දාන වර්ග 10ක් තියෙනවා. ඒකෙන් අර කලින් කියපු දාන පහට අමතරව තවත් දාන වර්ග පහක් තියෙනවා. ඒක එකක් තමයි පින්නතුනි විස දානය. විස අපේ රටේ නොයේ තැන්වල වස විස තමයි මිනිසුන්ට කන්න බොන්න දෙන්නේ. ඒ වස විස මිනිසුන්ට කන්න බොන්න දීලා අපේ රටම අපේ ජාතියම දැන් රෝගීන් බවට පත් කරලා තියෙනවා. ඒක අපේ පාලකයෝ නොයේක් දෙනා විසින් කරලා තියෙන දෙයක්. පහුගිය කාලේ අපි දැක්ක පාසල් යන ළමුන්ට පවා ඔය බෝ නොවන රෝග හැටියට හඳුන්වන දියවැඩියාව, කොලෙස්ටරෝල් කියනවා, ප්‍රෙෂර් කියනවා, අධිරුධිර පීඩනය කියනවා. මේ නොයේක් රෝගාබාධ පුංචි කාලේ ඉඳන්ම ඇති වෙනවා. ඒකට හේතුව මොකද්ද? විස දාන විස වස විසම තමයි ආහාරයට ගන්නෙ. නුසුදුසු දේවල්ම තමයි ආම්මලා තාත්තලා දරුවන්ට ආහාරයට දෙන්නේ. ඉතින් ඒ නිසා ඒ දරුවෝ රෝගීන් බවට පත් වෙනවා. ඒ නිසා විස සහිත දේවල් දෙනවා නම් ඒවා දාන හැටියට සලකන්නේ නැහැ. ඒවා දාන නෙමෙයි. ඊළඟට කියනවා සත්ත දාන කියලා. සත්ත දාන කියලා කියන්නේ පින්නතුනේ අවියායුධ දීම අවියායුධ දීලා අහවලා අල්ලා ගන්න අහවලා මරන්න අහවල් රට අල්ලා ගන්න අහවල් පළාත අල්ලා ගන්න ওই විදිහට අවියායුධ දෙනවා ලෝකයේ තියෙන අද කාලේ වර්තමාන කාලයේ ඊටාම ජාවාරමක් අවිජාර ජාවාරම මද්ද්‍රව්‍ය ජාවාරම වගේම අවිජාවාරමත් ලෝකයේම සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒක තුලිනුත් කිසිම දවසකදී ඒ අවියක් දීලා කෙනෙකු නසන්න යම් කිසි ආයුධයක් පොල්ලක් ඇත්තක් හරි දෙනවනම් එය දානය හැටියට ගන්නේ නැහැ. ඒවා දාන නෙමෙයි. ඊළඟට කියනවා පිනතුනි කුක්කුට දාන කියලා. කුක්කුට දාන කියලා කියන්නේ කුකුල්ලෝ පන පිටින් ඉන්න සත්තු ගිහිල්ලා මෙන්න මේ සතා මරලා දෙන්න කියනවා අපේ ගෙදර දානෙට. මෙන්න මේ සතා මරලා දෙන්න කියනවා අපේ ගෙදර තියෙන උත්සවයට. අන්න ඒ විදියට දෙනවනම් ඒකත් එහෙම දෙන එකත් නොදිය යුතු දෙයක්. සල්ලි වලට ගත්තත් එහෙමයි. නිකන් දුන්නත් එහෙමයි. ඊළඟට සූකර දාන කියලා කියනවා ඌරෝ පන පිටින් ඉන්න ඌරෝ මෙන්න මේ ඌර මරලා අපේ ගෙදර උත්සවයට ගේන්න කියලා කියනවා නම් ඒක නොදිය යුතු දානයක්. එහෙම දුන්නයි කියලා එකෙන් ආනිසංශයක් ලැබෙන්නේ නැහැ. ඊළඟට කියනවා තුලා කූට මාන කූට කියලා. මෙන්න මේ තරාදියෙන් විකුණන්න මෙන්න මේ මිම්මෙන් මනින්න ඔය සාටෙය්‍ය කපටිකම කෛරාටික කමින් යුක්තව රෙදි විකුණන අය සමහර වෙලාවට මීටරය කියලා මීටරයට අඩු මිම්මකින් මැනලා දෙනවා. ඊළඟට කිරණ කොටත් එහෙමයි. එහෙම වංචාවෙන් දූෂණයෙන් යුක්තව ලොකු ලාභයක් ලබන්න පුළුවන් මේකෙන් මනින්න ලොකු ලාභයක් ලබන්න පුළුවන් ඉක්මනට දියුණු වෙන්න පුළුවන් මේකෙන් කිරන්න කියලා එහෙම තරාදි දුන්නට මිනුම දේවල් දුන්නට ඒව දාන නෙමෙයි. ඒවෙන් ආනිසංසයක් ලැබෙන්නේ නැහැ. ඒවෙන් සිද්ධ වෙන්නේ පාපයමයි. ඒවෙන් සිද්ධ වෙන්නේ මේ සසරේ තව තවත් අපි මෙරි මෙරි දුක් විඳිමින් ජීවත් වෙන එකමයි. එනිසා පින්නතුනි ඒ සසර දුක නිවාලීම සඳහා සංසාර දුක තරණය කිරීම සඳහා අප විසින් කුමක්ද කළ යුත්තේ මේ පාත්තරීම කියන එක අපේ ජීවිතේ පුරුදු කරන්නට ඕන. අත්හැරීම කියන එක පුරුදු කරන්නට ඕනි. ඒ සඳහා තමයි මේ සාදු කියන සූත්‍රය සහ මච්චරිය කියන සූත්‍රයෙන් අපට උගන්වන්නේ මසුරුකම ඉවත් කරලා මසුරුකම අපේ හිතෙන් අයින් කරලා තාම විචාර බුද්ධියෙන් යුක්තව විචාරාත්මකව හිතලා කල්පනා කරලා ආකාරවතී ශ්‍රද්ධාවෙන් අපි දානය පූජා කරන්නට ඕනි ඒතේසු දින්නානි මහප්පලානි බීජානි මුත්තානි යතාසුකෙන්ති කුඹුරක වී වැපුරුවාම ඒ වී වලින් කොයිතරම් ලොකු අස්වැන්නක් අපිට ලැබෙනවාද වෙනත් භෝගයක් වැපුරුවාම ඒ භෝගයෙන් අපිට කොයිතරම් ලොකු අස්වැන්නක් ලැබෙනවාද අන්න ඒ වගේ අස්වැන්නක් ඒ වගේ ආනිසංසයක් මේ දාණය කියන එක පුරුදු කිරීම තුළින් අපට ලබන්නට පුළුවන්කම තියෙනවා. අපිට එකපාරටම පින්නතුනි මේ අපේ හිතේ සියලු දේවල් පරිත්‍යාග කරලා පරිත්‍යාගයේ හුරු කරන්නට පුළුවන් කමක් නැහැ. අපේ බෝසතාණන් වහන්සේ පින්නතුන් අහලා ඇති. ඉස්සෙල්ලාම මේ දාණය පටන් ගත්තේ Tamanට තියෙන දේවල් දෙන්න. ඊළඟට දාන පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා කියලා මේක ආකාර තුනකට සම්පූර්ණ කළා. මුලින්ම Tamanට තිබිච්ච සුළු සුළු දේවල් දීලයි මේ පරිත්‍යාගය හුරු කරගත්තේ. ඒක අනාදිමත් කාලයක් සසර සැරිසරමින් කරගෙන යනකොට උන්වහන්සේ දේශනා කරනවා මම ලේ දන් දීලා ඇති මුහුදේ ජලය තරමට මම ඇස් දන් දීලා ඇති අහසේ තරු තරමට ඒ තරම් අනාදිමත් කාලයක් මේ පරිත්‍යාගය කියන එක මම හුරු කළා එහෙම හුරු කරගෙන කාලයක් අනන්ත කාලයක් ගියාම අන්න Tamanට අයිති සාරබාර වස්තුන් අනිත් අය වෙනුවෙන් දෙන්නට පුළුවන්කම ලැබුණා. Tamanට අයිති ඉඩකඩම් රට රාජ්‍ය දෙන්නට පුළුවන්කම ලැබුණා. Tamanගේ දරුවන්ව දන් දෙන්නට පුළුවන්කම ලැබුණා. ඒ ලැබුණේ මොකක් නිසාද? අර අත්හැරීම එහෙම නැත්නම් පරිත්‍යාගය කියන සිතුවිල්ල හිතේ වර්ධනය කර කර කරවීම නිසා ඒ නිසාවෙන් පින්නතුනි අපි සියලු දෙනාමත් මේ පරිත්‍යාගය කියන සිතුවිල්ල අපේ සිතේ වර්ධනය කරන්නට ඕනි. අන්න එවිට අපිට පුළුවන්කම ලැබෙනවා මේ සසර බන්ධනයන් නිමා කරලා මේ සසර බැඳීම් අවසන් කරලා අපි බෞද්ධයන් හැටියට හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන ඒ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමට අපිට අවස්ථාව ලැබෙන්නේ පුළුවන්කම ලැබෙන්නේ එවිටයි පින්නතුනි. එනිසාවෙන් ඒ සඳහා ඔබ හැම කෙනෙක්ම කටයුතු කරන්නට ඕනි. අත්තරීම Tamanගේ ජීවිතයට හුරු පුරුදු කරන්නට ඕනි. ඒ සඳහා අද මේ මච්චරිය සූත්‍රය සහ සාදු සූත්‍රයෙන් මම ඔය පින්නතුන්ලාට කෙටියෙන් සුළු වශයෙන් දේශනා කළා දීර්ඝ වශයෙන් දේශනා කළ යුතු සූත්‍රයක් ඒ ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සහ දහම් පඬුරු පූජා කිරීමෙන් සෑම දිනාටම උතුම් නිවන් සම්පත්ම ලැබේවා සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ආචාර්ය රාජකීය පඬිතු පූජනීය පනාමුරේ චන්දිම ස්වාමීන් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මෙම ධර්මදේශනාවේ සංගත තැටියක් හෝ කැසට් පටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 011 30 710 82 දුරකථන අංකයට. ඔබත් මෙවන් ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට ඔබට තෙරුවන් සරණයි